වෙත පිටෙන පෙරවදන පෙරවදන මෙහි වන්නේ කතිකාචාර්ය මනීෂ තුක්කන්නාරාල මානව වංශ විද්‍යා කතා පොතේ අද පෙරවදන සපයන්නේ ලාංකීය සිනමාවේ සුසමාදර්ශ මාරුව පිළිබඳව ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව කෘතිය රචනා කරන්නේ ආචාර්ය හිනිදුම සුනිල් සෙනවි. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ සිනමාව එක්තරා විදිහකට ජාතික රාජ්‍ය සංකල්පය ප්‍රවර්ධනය කරන බවට එක අදහසක් තියෙනවා. අනිත් පැත්තට ආචාර්ය ධර්මසේන පතිරාජයන්ගේ සිනමාව මේ ජාතික රාජ්‍ය සංකල්පය ප්‍රවර්ධනය කිරීම වෙනුවට පැවතිච්ච දීර්ඝකාලීන සමාජ ගැටලු විග්‍රහයට ලක් කරමින් එක්තරා විදිහකට සමාජ කියවීමක් තව පැත්තෙන් සමාජ පරිවර්තනයක් ඇති කරපු සිනමාවක් විදිහටත් අදහසක් තියෙනවා. එතකොට මෙවැනි පසුබිමක 77 ආර්ථික පරිවර්තන වලින් පස්සේ ලංකාවේ සිනමාවේ ගමන් මඟ කොහොමද කියලා කතා කරන එක එක්තරා විදියකට ඓතිහාසික වැදගත්කමක් වගේම අනිත් පැත්තෙන් අධ්‍යයනයේ යෙදෙන කෙනෙකුට ඊටාම වැදගත් විදිහට තමයි අපි සලකන්නේ. ඉතින් ඒ නිසාම තමයි අද අපි ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව වෙනුවෙන් මහාචාර්ය හිමිදුම සුනිල් සෙනවිමැතිතුමාට ආරාධනා කළේ. ලංකාවේ කවි කලාව, ගීත කලාව, සිනමා කලාව, නාට්‍යයක් හෝ වෙන යම් කතිකාවක් වෙන තැනක මහාචාර්ය හිමිඳුම සුනිල් සෙනවි ඉන්නවා දකින්නවා පේනවා. ඒ අර්ථයෙන් මේ පරිසරය ඇතුලේ හෝ ඇකඩමියාව ඇතුලේ විශ්වවිද්‍යාලය ඇතුලේ ශාස්ත්‍රාලීය අධ්‍යාපනය ඇතුලේ හොයන කෙනෙකුට ආචාර්ය හිමිඳුම සුනිල් සෙනවිව හම්බ වෙනවා දන්නවා. එහෙම නොදන්න කෙනෙක් හිටියොත් කවුද මේ මහාචාර්ය හිමිඳුම සුනිල් සෙනවි කියලා කොහොමද ඔබ දුපට අඳුරලා දෙන්න පුළුවන්? අයවන් මනිෂ පෙරවදන වැඩසටහනට මට ඇරයුම් කිරීම පිළිබඳව මුලින්ම මගේ ප්‍රණාමය පුද කරන්නට ඕන ගුවන්විදුලි සංස්ථාවට ඔබ ඉතා හොඳ හැඳින්වීමක් කළා ඇත්තටම පෞද්ගලික මහා පිළිබඳවත් සිනමාව පිළිබඳවත් මම ඇත්තටම කැමති වෙන්නේ මා හඳුන්වා ගන්න ශාස්ත්‍රීය ජීවිතය ඊටාම තදින් ප්‍රිය කරන ඒ වගේම සමාජ පරිවර්තනයක් අපේක්ෂාවෙන් දිනපතා සිහින දකින කෙනෙක් හැටියට මගේ වෘත්තිය ඉතින් විශ්වවිද්‍යාලය විශ්වවිද්‍යාලයක ඉගෙනීමනේ ඒ නිසා දිනපතා සිසු සිසුවියන් විද්‍යාර්ථීන් එක තමයි මට ගනුදෙනු කරන්න වෙලා තිබෙන්නේ ඊට අමතරව දිනපතා මේ රටේ පුරවැසියෙක් හැටියට මේ රට දැන් තිබෙන තැන නිසා උපදින අපුල ගැටලු කඩතොලුකම් වලට මුහුණ දෙන පුරවැසියෙක් මම. ඒ නිසා තමයි මේ රට මේ තියෙන තැනින් ඔසවා තබන්න සමාජ ක්‍රියාකාරිකයෙක් හැටියට මම මහන්සි වෙන්නේ. ඉතින් ඔය ජීවිත අර්ධ දෙක ප්‍රධාන පාර්ශවය හැටියට කියන්නට පුළුවන්. ඒ අදහසත් එක්ක අපි මූලික වශයෙන්ම කැමති අපේ ප්‍රස්තුතයේ ප්‍රධාන ප්‍රස්තුතයේ වෙනුවෙන් හැරෙන ලාංකීය සිනමාව. සිනමාව කියන වචනය ඔබ අර්ථ දක්වන්නේ කොහොමද? ඔව් සිනමාව කියන්නේ චලනය. කෙටියෙන්ම කිව්වොත්. මේ චලනය හැබැයි පුළුල්. අභ්‍යන්තර චලන, බාහිර චලන ගොඩක් සිනමාවේ තිබෙනවා. රූපය නැත්නම් රූප රාමුව සහ චලනය මුල් කරගෙන කාලයෙන් නෙලපු ප්‍රතිමාවක් හැටියට කැටයමක් හැටියට තර්කෝස්කිත් සිහිපත් කරගෙන සිනමාව හඳුන්වන්න කැමතියි මම. ඔබේ පරිශ්‍රණය එක්තරා විදිහකට මේ ලාංකීය සිනමාවේ සුසමාදර්ශය කියන කෘතිය අපිට වැදගත් වෙන්නේ පරිශ්‍රණ කෘතියක් විදිහට. ඔබතුමාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් පේරාදෙණිය විශ්වවිද්‍යාලය වෙනුවෙන් සම්පින්දිත මේ පරිශ්‍රණේ පසුකාලීනව ලාංකීය පාඨකයට ඔබ නිරාවරණය කරන කෘතියක් විදිහට. එතකොට මේක එක්තරා විදිහකට මේ අධ්‍යයන පරිශදයේ ඉන්න ඇකඩමියාවේ එහෙම නැත්නම් ශාස්ත්‍රීය අධ්‍යාපනයේ හෝ ඊම් පරිබාහිර අධ්‍යාපනයක නියත වෙලා ඉන්න කෙනෙකුට කියවන්න පුළුවන් අත්පොතක් විදිහට තමයි සහ පරේෂණ රිසර්ච් මෙතොලොජි සම්බන්ධයෙන් ඔබ දක්වන සාක්ෂරතාවයේ පිළිබඳව තවත් අදහසක් ඇති කරන කෘතියක් විදිහට තමයි මේක අපිට මූලික වශයෙන් මේ කෘතියට පෙරවදනක් සපයන්න පුළුවන්. එතකොට මේ මේ සඳහා ඔබ යෝජනා කරනවා එක්තරා විදිහකට සුසමාදර්ශ මාරුව. එහෙම නැත්නම් මේ පැරඩයිම් shift එකක් විදිහට ඔබ මේක හඳුනනවා. මේ මොකද්ද සුසමාදර්ශ මාරුව එහෙම නැත්නම් පැරඩයිම් shift එක කියන එක අර්ථකථනක් වන්න පුළුවන් කොහොමද ඔබට? ඔව් මනීෂ. සුසමාදර්ශ මාරුව කියන සංකල්පයට පෙරවදනක් හැටියට වචනයක් කියන්නට සිද්ධ වෙනවා. 2009 වසරේ ඉඳලා 2012 විතර වෙනතුරු අවුරුදු 4ක විතර කාලයක් මා පේරාදෙණි විශ්වවිද්‍යාලයට බැඳිලා පශ්චාත් උපාධි ශිෂ්‍යයෙක් හැටියට කරපු පරේෂණයේ ප්‍රතිඵලය තමයි ඇත්තටම මේ කෘතිය. මගේ නිබන්ධ උපදේශක පරේෂණ උපදේශක හැටියට කටයුතු කළේ මහාචාර්ය ලියනගේ අමරකීර්ති. එතකොට මගේ සාමාන්‍ය මූලික විෂය වෙන්නේ විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාව හා සාහිත්‍යය. භාෂාව හා සාහිත්‍ය උගන්වන ගුරුවරයෙක් හැටියට තමයි මම සිනමාව මගේ පරේෂණ ක්ෂේත්‍රය හැටියට තෝරගෙන තිබෙන්නේ. මගේ දර්ශනපති උපාධියට කරපු පරේෂණයත් සිනමාවටම තමයි සම්බන්ධ වෙන්නේ. කෙටි කතා පාදක කරගෙන හදපු චිත්‍රපට ගැන තමයි මේ පරේෂණය සිද්ධ වුනේ. එතකොටම ඒ පැත්තෙන් කල්පනා කරන කෙනෙක් හැටියට මගේ අදහස දුරදිග ගිහිල්ලා තමයි මේ පරේෂණ නිමිත්ත මට මුණ ගැහෙන්නේ. එතෙන් දැන් ඔබ කිව්වා වගේ අපට සිද්ධ වෙනවා අපේ පාඨකයන්ට මේ කෘතිය කෙරෙහි උනන්දු සහෘදයන්ට මේක තෝරලා දෙන්න. සරලව. කාලය නැති නිසා මම දීර්ඝ විවරණයකට යන්නේ නැහැ. ලාංකේය සිනමාවේ සුසමාදර්ශ මාරුව විදියට මා හඳුන්වන්නේ එහෙම කියලා ඔබට පේනවා ඇති උපමාත්‍රකාවක් තිබෙනවා ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම කියන දෙපළගේ සිනමා සම්මාදම පිළිබඳ සම්පූර්ණ අධ්‍යයනයක් කියලා. එතකොට උසස් පශ්චාත් උපාදී පරේෂණයක මනීෂ ඔබ දන්නවා කොටස් දෙකක් දකින්න පුළුවන්. එකක් තමයි පරේෂණ යෝජනාව. අනිත් කොටස තමයි ඒ යෝජනාව ප්‍රායෝගිකව සාක්ෂාත් කරන්න භාවිත කරන වැඩබිම. එතකොට ලාංකේය සිනමාවේ සුසමාදර්ශයක් පරිවර්තනය වුණා කියන එක තමයි මා යෝජනා කරන తত্ত্বය. ඒක පරීක්ෂා කරන්න තමයි මම ප්‍රසන්න සහ හඳගම කියන සිනමාකරුවන් දෙදෙනාගේ නිර්මාණ භාවිත කළේ. ඔබ අර මුල පුරණ කොටත් සඳහන් කළා 956 ලෙස්ටර් ජේම්ස් පීරිස් ශ්‍රී ලාංකේය සිනමාවේ ප්‍රථම පරිවර්තනය කළා. එතකොට අපිට ඒකට කියන්න පුළුවන් ලෙස්ටෝරියානුසු සමාදර්ශය කියලා. ඒක අඩු වැඩි වශයෙන් වෙනස් වෙවි යම් කාලයක් ආවා නේද? ඉන්පස්සේ තමයි 1974 අහස්ගව්ව සිනමා කෘතියත් එක්ක ධර්මසේන පතිරාජ අන්න අර ගමන් කරමින් තිබුණු රටාව බරපතල වෙනසකට බඳුන් කරලා ලංකා සිනමාවේ දෙවැනි සුසමාදර්ශය පරිවර්තනය කරන්නේ. එහෙම ආපු ගමන් මග අපිට පේනවා 2000 දශකයට යනකොට ප්‍රසන්න සහ හඳගම විසින් මේ මගේ සඳයි සහ පුරාණ කළුවර වගේ කෘති මගින් නැවතත් පරිවර්තනය කරනවා. ඉතින් මෙන්න මේ චලනය දිහා බලපු මම මේක ගැන අධ්‍යයනය කරනකොට මට මුණ ගැහුණා විද්‍යාව කියන විෂයට සම්බන්ධ විශිෂ්ට විද්වතෙක් සහ ඔහුගේ යම් සංකල්පීය අනාවරණයක්. ඒ තමයි තෝමස් සැමුවෙල් කූන්. මේ කූන්ගේ ග්‍රන්ථය 960 දශකයේ පිට වෙන ග්‍රන්ථය තමයි මේ මගේ පරිශ්‍රණයට ඕන කරන අර න්‍යායාත්මක පරිදර්ශනය සකස් කරලා දෙන්නේ. The Revolutions of Scientific Structures කියන මේ විද්‍යාත්මක ව්‍යුහයන්ගේ පරිවර්තන කියන ග්‍රන්ථය. එහිදී ඔහු යෝජනා කරනවා විද්‍යාවට සම්බන්ධව මනිෂ යම් වැදගත් කාරණයක්. ඒ සංකල්පීය හෙලිදරව්ව මානව ශාස්ත්‍ර විෂයන් වලට යෙදවීමක් තමයි මෙහිදී මම කරලා තියෙන්නේ. දැන් ඔබට පැහැදිලි සරලව කියමු අපි මනිෂ සුසමාදර්ශයක් කියලා කියන්නේ ඇත්තටම ඕනෑම නිශ්චිත සංකල්පයක් විෂයක් යම් කලක් පවතිනකොට අන්න ඒ වකවානුව සකස් සඳහන් කරලා කියන්න පුළුවන් ඒක යම් සුසමාදර්ශයක්. අපිට කියන්න පුළුවන් ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණවල මිල අවුරුදු 10ක මිල ගණන් සකස් කරොත් එහෙම ඒක ස්වර්ණාභරණවල අවුරුදු 10ක සුසමාදර්ශයක් හැටියට. හරිද? එතකොට මෙතෙන්දි මම සැලකුවේ 1977න් පස්සේ විවෘතාත්මක ප්‍රතිසංස්කරණ වලින් පස්සේ ශ්‍රී ලාංකේය සිනමා දේහය සම්පූර්ණයෙන්ම පරිවර්තනය වෙනවා වෙනස් තත්ත්වයන් වලට. මේක තමයි මගේ ප්‍රධාන වැඩබිම වුනේ. එතකොට අධ්‍යක්ෂවරයාගේ පැත්තෙන් සිනමා වස්තුවිෂය පැත්තෙන් නළු නිලියන්ගේ රූපණකාරය වෙන්න පුළුවන් සංස්කරණය කැමරාකරණය ආදී තාක්ෂණික මෙවලම් වෙන්න පුළුවන් ප්‍රේක්ෂකාගාරය සිනමා වැඩමුළු ਵਿਚාරකයා ඒ වගේම සිනමා උළෙලවල් මේ සියල්ලම සියල්ලටම සම්බන්ධ යථාර්ථය පින්මක් ගහලා පරිවර්තනය වෙලා. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන පෙරවදන සතියේ දෙවන සහ හතරවන ඉරිදා උදේ 10ට ස්වදේශීය සේවයෙන් සුසර කරන්න 91.7 91.9 අසන ඇසෙන තැන කොතනත් ස්වදේශීය සේවය දැන් මේ ඔබතුමාගේ කෘතිය පරිශීලනය කරන කෙනෙකුට පේනවා මේක එක්තරා විදිහකට පරිච්ඡේද විදිහට බෙන් වෙලා තියෙන මේ පරිච්ඡේදයන් අතරේ පූර්ව ධනේශ්වර අවධියේ සිනමාව ගැන සඳහනක් මේක අර්ථ දක්වන්න පුළුවන් කොහොමද? ඔව් දැන් එහෙම පිවිසෙන්නේ නැතුව අර 77 ඛණ්ඩණය සකස් කරගන්න බැරි වෙනවා අපිට. වටහා ගන්න බැරි වෙනවා. ප්‍රාග්ධනය එක්ක වැඩ කරන විෂයක් සිනමාව. අප දන්නවා ලුමිය සහෝදරවරු මේක ලෝකයට ජනිත කරපු කාලෙත් නේ. ලුමිය බ්‍රදර්ස්ලා ඒ සොහොයුරන්ගේ පියාට අයිති කර්මාන්ත ශාලාවන් එක්කම තමයි මේක පටන් ගන්නෙ අපි. චලනචිත්‍රය. චලනචිත්‍රය අර ප්‍රංශයේ ග්‍රෑන්ඩ් කැෆේ කියන හෝටලේදී මුල්වරට අනාවරණය වෙන මොහොතේ ඉඳලා ඒක ඇත්තටම කිව්වොත් ධනේශ්වර උපකරණයක්. හම්බෙන් වගේ ඔබ බැලුවොත් සිනමා ශාලාව දිහා පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය නේද? බැල්කනිය, ගැලරිය. මේ ඇත්තටම කිව්වොත් පන්තිනේ. ඔව් දුම්රිය දිහා බලන්න. පළවෙනි පන්තිය, දෙවෙනි පන්තිය, තුන්වෙනි පන්තිය. මේ සමාජයේ තියෙන ධනේශ්වර ව්‍යුහයේ තියෙන පන්ති පදනම අමුවෙන්ම මුණගැහෙන තැන්. මේ රෙජීම පාලනය කිරීම. ඉතින් මම බැලුවා පූර්ව ධනේශ්වර අවධියේ ඉඳලා කොහොමද සිනමාවත් එක්ක ප්‍රාග්ධනය වැඩ කරලා තිබෙන්නේ. ලංකාවේ කර්මාන්ත ව්‍යුහය සකස් වෙන්න මේව බලපාපු හැටි. සිනමා සමාගම, සිනමා එන්ටර්ටේන්මන්ට්ස්ලා වෙන්න පුළුවන්, මේ කණ්ඩායම එහෙම නැත්නම් සිලෝන් තියටර්ස්ලා වෙන්න පුළුවන්. මේ ප්‍රාග්ධනය අතේ තිබිච්ච කණ්ඩායම කොහොමද ලංකාවේ සිනමාව හසුරවලා තියෙන්නේ? ඒ කාලේ ප්‍රේක්ෂකයා කොයි වගේද? ඒ කාලේ නිෂ්පාදකයා කොයි වගේද? ඒ කාලේ ਵਿਚාරකයා කොයි වගේද? මේ මේ සොයා ගැනීමත් එක්ක තමයි මම අර බරපතල පරිවර්තනය සිද්ධ වෙන 77 අඳුන ගන්න උත්සාහ කරන්නේ. ඒ නිසා තමයි මනීෂ ඔය පූර්ව පරිච්ඡේද කිහිපයක් වෙන් කරලා තිබෙන්නේ මොන වගේ යථාර්ථයක්ද මොන වගේ කර්මාන්ත ව්‍යුහයක්ද 74 කලින් තිබිලා තියෙන්නේ කියලා. මේ මේ කෘතිය පරිශීලනය කරනකොට මූලික වශයෙන් ඔබතුමා සඳහන් කරනවා ප්‍රසන්න විතානගේ සහ අශෝක ආන්දගමගේ සිනමාව මූලික කරගෙන කියලා. හැබැයි අඩුවැඩි වශයෙන් අනිත් සිනමාකරුවන්ගේ සිනමා ගැන ඔබට පරිශීලනය කරන්න සිද්ධ වෙනවා. අපි පොදු අදහසක් ගත්තොත් සිනමා අධ්‍යක්ෂකවරයාගේ භූමිකාව සම්බන්ධයෙන් ඔබතුමාගේ මේ පරිශ්‍රණය ඇතුලේ මතු කරන සුවිශේෂී කාරණා මොනවද? ඔව් ඒක හරි ඉතා වැදගත් ප්‍රශ්නයක්. සිනමාව කියන කවියා සිනමාව කියන කවිය ලියන්නේ අධ්‍යක්ෂකවරයා කියන කවියානේ. එයාගේ ආත්ම ප්‍රකාශන විදිය නේද? ඔහු නවකතාව කෙටි කතාව තෝරගන්නේ නැතිව චලනචිත්‍රය තෝරගෙන තිනවා තමන්ගේ හදවතේ තිබෙන කතාව. ලෝකය පිළිබඳ දැක්ම හෙලි කරන්න. එතකොට ඔය මුල් යුගයේ ඉඳලා හිටපු අධ්‍යක්ෂවරු යුගයෙන් යුගයට මෙහෙම ඉස්සරහට එනකොට විශාල පරිවර්තනයක් සිද්ධ වෙලා තියෙනවා එතුමන්ලගේ භූමිකාවල. දැන් මම ලාංකේය සිනමාවේ කැරලිකරුවන් තුන්දෙනෙක් හැටියට නැත්තම් කැරලි තුනක් හැටියට පරිවර්තන තුනක් හැටියට ලෙස්ටෝරියානු සිනමාව, පතිරාජ සිනමාව සහ හඳගම ප්‍රසන්න සිනමාව ගත්තට ඔබ කිව්වත් වගේ මේ අතරතුරේ තමයි ධර්මසිරි බණ්ඩාරනායක ඉන්නේ. එහෙම නැත්නම් වසන්ත ඔබේසේකර ඉන්නේ. නේද? HD ප්‍රේමරත්න ඉන්නේ. මේ ඒව උපසුසමාදර්ශ. ඒ උපසුසමාදර්ශ සමත් වෙන්නේ නැහැ ඒ යුගයේ සම්පූර්ණයෙන් පරිවර්තනය කරන්න. ඒක මුළු දේහයම පරිවර්තනය කරපු උදවිය තමයි අපි මේ ප්‍රධාන අරගලකරුවන්, කැරලිකරුවන් හැටියට අරන් තියෙන්නේ. එතකොට ලෙස්ටර්ගේ කාලේ ඉඳලා සතිරාජ පහු කරගෙන ප්‍රසන්න හඳගම කාලයට එනකොට අධ්‍යක්ෂවරයා බරපතල වෙනසකට ලක් වෙලා තිබෙනවා. උදාහරණයක් හැටියට 60 දශකය 70 දශකයේදී මිනිස් අපි සිනමාව සිහිපත් කළේ නලු නිලියන්ගේ පාර්ශවයෙන්. සිනමා තාරකාව වුණේ මාල්නි ෆොන්සේකා එහෙම නැත්නම් ගාමිණි ෆොන්සේකා. නැත්නම් විජේ කුමාරතුංග නේද? නමුත් හඳගම ප්‍රසන්න යුගයට එනකොට සිනමාව අපි සිහිපත් කරන්නේ අධ්‍යක්ෂවරයාගේ නමින්. මේක ප්‍රසන්නගේ චිත්‍රපටයක්. මේක හඳගමගේ, මේක විමුක්තිගේ, මේක සංජීව පුෂ්පකුමාරගේ, නැත්නම් මාලක දේවප්‍රියගේ කියලා. නේද? ඒකත් ඒකම මේ එක සංඥාවක් මම මේ කියන වෙනසට. ඊට පස්සේ අපි දන්නවා අධ්‍යක්ෂවරයා අද වෙනකොට තමන්ගේ කාර්යභාරය බොහොම විද්‍යාත්මකව ඉටු කරන තමන්ගේ චිත්‍රපටය තමන්ම විදේශීය සිනමාවල ලෙවල් වලට ගෙන යන චිත්‍රපටය රෙප්‍රසන්ට් කරන නේද? නමුත් ඔබ ලෙස්ටෝරියානු යුගයේ සිහිපත් කළොත් සමහර විට ජාත්‍යන්තර ප්‍රදර්ශන වලට ඉදිරිපත් කරන්න වෙනමම කට්ටියක් හිටියා. ඇතැම් විට ඒ ජාතික රාජ්‍ය සිනමාවේ තිබිච්ච සීමාව නිසාම රේඛාවට රේඛාවගේ කෘතියකට යන්න බැරි වෙනවා. දෙලවක් අතර වගේ කෘතියකට යන්න බැරි වෙනවා පොක් සමුද්‍ර සංධියෙන් එහාට. නමුත් විමුක්ති ජයසුන්දරගේ යුගයේ ඔන්න අධ්‍යක්ෂවරයෙක් හැටියට වෙනස්. අද අපි දන්නවා ජංගම දුරකථනයෙන් පුළුවන්. අපි දන්නවා මෝ ෆිල්ම්ස් කියලා නේද? ජංගම දුරකථනයෙන්ම සිනමා කෘති හැදෙනවා. ඒ වෙනුවෙන්ම මම හිතන්නේ ජාත්‍යන්තර මට්ටමේ ප්‍රදර්ශන දහස් ගණක් තියෙනවා. අද පුළුවනි අපට අන්තර්ජාලය හරහා මේ සම්පූර්ණ කටයුත්ත කරගන්න. සමහර විට අද අශෝක හඳගම වෙනුවෙන් ජපානයේ සිනමා ඒජන්තයෙක් ඉන්න පුළුවන්. නේද? දැන් නදී කම්මැල්ලවීර සහෝදරිය මට මේ ළඟදී මම දැක්කා කියලා තියෙනවා දැන් එයාට ඕස්ට්‍රේලියාවේ එයාගේ කලා කටයුතු වෙනුවෙන් ඒජන්ට් කෙනෙක් මුණ ගැහුණා කියලා. දැන් මේ අලුත් අධ්‍යක්ෂවරුගේ යුගයේ අපි සිහිපත් කරන්නේ ඔන්න ඔය වගේ විශාල පරිවර්තනයක් එක්ක. ඇත්තටම මේ සිනමාකරුවන් විසින් සිද්ධ කරපු මැදිහත් වීම මත එක්තරා විදිහකට සමාජ විපරිවර්තනයක් සිද්ධ වෙනවා. ඔබතුමාගේ පරිශ්‍රණ ඇතුළේ මූලික වශයෙන් ප්‍රසන්න විතානගේ සහ අශෝක හඳගම ගැන තමයි මූලික අධ්‍යයනය සිද්ධ වෙන්නේ. එතකොට මේ ප්‍රසන්න විතානගේ ගේ සිනමා මගින් නිරූපිත මේ දෘෂ්ටිමය අනන්‍යතාවය සම්බන්ධයෙන් ඔබතුමාගේ පරිශ්‍රණයේදී මොනවද ඉදිරිපත් කරන්නේ ලාංකික පාඨකයාට? ඔව්, ඇත්තටම එතන අපිට ඕනනම් හඳගමත් සම්බන්ධ කරගෙනම පිළිතුරු දෙන්න පුළුවන්. ප්‍රසන්න සහ හඳගම කියන නිර්මාණකරුවෝ දෙන්න වනිෂ ඉතා පැහැදිලි දෘෂ්ටිමය අනන්‍යතා දෙකක පිහිටලා ඉන්නේ. ඒගොල්ලෝ සිනමාව වටහා ගන්න විදියෙම තියෙන වෙනස්කම්. කලාකෘතියක් හැටියට සිනමාව බාර ගැනීමේ තියෙන වෙනස්කම්. හරිද? දැන් ප්‍රසන්න විසානගේ අපිට මුණ ගැහෙන්නේ සිනමා ව්‍යාකරණය බොහොම සාම්ප්‍රදායික නැත්තම් සම්භාව්‍ය මට්ටමින් මෙහෙයවන කතා වස්තුව වෙන්න පුළුවන් රූප රාමුව ගැන හිතන විදිය වෙන්න පුළුවන් කැමරාව තියෙන තැන ගැන වෙන්න පුළුවන් ප්‍රසන්නට නෑකමක් තියෙන සම්භාව්‍ය සිනමා මූලධර්ම එක්කම වැඩ කරන ඒව ඔස්සේ දියුණු වෙච්ච අධ්‍යක්ෂවරයෙක් හැටියට. හඳගම කියන අධ්‍යක්ෂවරයාගේ අපි දකින්නේ ඊට වඩා යම් හිතුවක්කාරී සහ මේ රාමුව බිඳින කඩන අධ්‍යක්ෂවරයෙක් හැටියට. ඔහු ඔහුගේ කලාව මතු කරගන්නේ ඒ රිද්මය කැඩීම හරහාමයි. මේ දෙකම ඊටම වැදගත්. එකක් උසස් හෝ පහත් වෙන්නේ නැහැ. එතකොට සමහර ප්‍රසන්න විතානගේගේ සිනමාවේ කතාවස්තුව එතුමාට හුඟක් වැදගත් වෙන්න පුළුවන්. ඔහු කියනවා සිනමාව හෙලි කරන්න ඔහුගේ සිනමාව හෙලි කරන්න හොඳම විදිය හම්බ වෙන තුරු නැවත නැවත තිර නාටකේ ලියනවා කියලා. සමහරට හඳගම කියන නිර්මාණකරුවා දර්ශන තලයේදී සමහරලාට ඒ මොහොතේදී හොයා ගන්නවා ඔහුගේ සිනමාවේ කම්පනීයම මොහොත. මේ වගේ අය වෙනස්. ඔව් දැන් අද දවස වෙනකොට ලාංකික සිනමාව අවුරුදු 75ක ගමනක් ඇවිල්ලා. මේ මේ අවුරුදු 75ක ගමන පිළිබඳව ඔබතුමාගේ දෘෂ්ටිවාදාත්මක අදහස ඉතා කෙටියෙන් සඳහන් කළා. ජනවාරි මාසේ මේ 21 වෙනිදා අපි ලාංකේය සිනමාවට අවුරුදු 75ක් සම්පූර්ණ කළා. ජාතික චිත්‍රපට සංස්ථාවට අවුරුදු 50යි. සරලව කිව්වොත් මනීෂ මම ඒ ගැන ඉන්නේ ලොකු අසතුටකින්. ලොකු අසතුටකින්. සෑහීමකටපත් වෙන්නේ නැහැ මම මේ ඉතිහාසය ගැන. සහ අප ඉදිරියේ තියෙන ප්‍රතිඵලය ගැන. සභාපතිවරු 25ක් විතර වෙනස් වුණා. ජයන්ත ධර්මදාස මහත්මයා මම හිතන්නේ හතරවෙනි වතාවට ඉන්නේ. චිත්‍රපට 1300ක විතර 1300ක 400ක විතර අස්වැන්නක් අපි ඉස්සරහා තියෙනවා. ඒ අතරේ අපි දන්නවා කැමරාදෝ සම්මානය වගේ ජාත්‍යන්තර කීර්තිමත් සම්මාන දිනාගත්තු විශිෂ්ට අධ්‍යක්ෂවරු තපසතුව ඉන්නවා. නමුත් රජය හැටියට ආණ්ඩු හැටියට ලංකාවේ සිනමාව පසුගිය සියලු රාජ්‍යන් විසින් රවටනු ලබලා තියෙනවා. එහෙනම් ඒක දියුණුව අහුරලා තියෙනවා. දියුණුවට මං පෙන්නලා නැහැ. ඒ හින්දා සිනමාව කර්මාන්තයක් බවට හැම අතින්ම අපේ රටේ තවමපත් වෙලා නැහැ. ඒ මදිවට සිනමා සංස්කෘතිය දිනෙන් දින දුප්පත් වෙමින් හැකිලෙමින් තිබෙනවා. ඒ වගේම අපි දන්නවා සමාජ ජාලා සහ අන්තර්ජාල යුගයක තොරතුරු තාක්ෂණ යුගයේ හිණිපෙත්තේ ඉන්න කාලෙක තවමත් ශ්‍රී ලංකාවේ සිනමාව අධිකාරීය පැත්තෙන් හසුරවන්නේ ඉතාම දුර්වල විදියට. ඒ ගැන සතුටක් නැහැ. නමුත් ලංකාවේ සිනමාව ගැන, අස්වැන්න ගැන, ඒවැය තියෙන විශිෂ්ට ඵල සම්පත ගැන මට සතුටක් තියෙනවා. අද පෙරවදනේ පරිච්ඡේදයක් වෙන් කළේ මානවංශ විද්‍යා කතා පොතේ පරිච්ඡේදයක් වෙන් කළේ ලාංකීය සිනමාවේ සසමාදර්ශ මාර්ග සම්බන්ධයෙන්. මේ කෘතිය රචනා කළේ මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මැතිතුමා. එතුමාගේ ආචාර්ය උපාධිය වෙනුවෙන් පේරාදෙණි විශ්වවිද්‍යාලයේ ඉදිරිපත් කරපු නිබන්ධනය තමයි පසු කාලීනව ලාංකේය පාඨකයට කෘතියක් විදියට සම්පාදනය වුණේ. ඒ සමගින් අපිට තේරෙනවා මේ ලංකාවේ සිනමාවේ ගමන් මඟ පරිවර්තනය වෙලා තියෙන්නේ කොහොමද අනිත් පැත්තට මේක යුගයන් විදිහට ඇති වෙලා තියෙන වෙනස්කම් මොනවද මේ සිනමාව ඇතුලේ සහ ඒ ඒ මගින් සිද්ධ වෙච්ච සමාජාර්ථික දේශපාලනික වෙනස්කම් වෙන් වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන පර්යේෂණාත්මක අදහසක් තමයි මේ කෘතිය ඇතුලේ සාකච්ඡාවට බලමු කරලා තිබෙන්නේ. මානව වංශ විද්‍යා කතාපොත පෙරවදන ഘോഷාකාරී මාධ්‍යකරණයත් පිටපත් කිරීමේ ලේඛන කලාවත් වෙනුවට ඔබේ දැනුමින් සපිරි ਵਿਚාර බුද්ධිය අවදි කිරීම වෙනුවෙන් ස්වදේශීය සේවයෙන් ඔබ වෙත පිදෙන පෙරවදන